ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි අද ජනවාරි මාස 2 වෙනිදා නව වසරේ මේ භාවනා පන්ති ආරම්භ කරන මුල්ම දවස මේ වසරේදී හෝ මේ පින්වත් අයට නිර්වාණ ධාතුව අවබෝධ කරගෙන නිවන සැනසීමට ලැබේවායි පළමුවෙන් අපි ආශිර්වාද කරනවා මේ පින්වත් අය පසුගිය වසරකට අධික කාලයක් පුරා සති භාවනා වලට සහභාගී වුණා සංස්කාරදා දිනවල භාවනා පන්ති වලට සහභාගී වුණා ධර්මදේශනා රාශියකට ඇහෙන කන්ටෙන්ට අවස්ථ ලැබුණා ඒ තුළින් නිවන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය වන යම් ධර්ම කරුණු කොටක් ඒ ධර්ම කරුණු රාශියම මේ පින්වත් අය දැන් අවබෝධ කරගෙන ඇත කියලා අප අදහස් කරනවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ දැන් වගේ මේ උත්තර පිටක අභිධර්ම පිටක කටපාඩම් කර කර වැඩ සිටියේ නෑ කල්පි. ඒ බණහක් වයි. බුදුරජාණන් වහන්සේ එක්කෝ සාමුදුර කෙනෙකුට නැත්නම් වික්ෂු පිරිසකට නැත්නම් ගිහියෙකුට නැත්නම් ගිහි පිරිසකට ධර්මයක් දේශනා කළා. ඒ ධර්මයේ අනුව ඒ අය පිළිපැද්දා. ඒ අනුව කටයුතු කරලා ඒ අය නිවනින් සැනසුණා. නැතුව ඒ ධර්මය රැස් කර කර රැස් කර කර ධර්මයේ ඉගෙන ගනිමින් ඉගෙන ගනිමින් කටයුතු කළේ නෑ. අවුරුදු 45ක් පුරාම බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ කියන අභිධර්මයේ පිළිබඳ කිසිම දේශනාවක් ප්‍රකාශ කළෙත් නෑ මනුස්ස ලෝකයේදී. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම තියෙන්නේ නිවනින් සැනසීම සඳහා පමණයි නැතුව ඒවා ග්‍රහණය කිරීම සඳහා නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ මේ උපස්ථායක වශයෙන් කටයුතු කළ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ උපස්ථායක තනතුරට පත්ුනේ සෝවාන් වූාට පසු ඉන්පසු බුදුරජාණන් වහන්සේ දේශනා කළ සෑම ධර්මයක් වාගේ සිත්ලිලා ධාරණය කරගත්තා. උන්වහන්සේ ධර්ම භාණ්ඩාගයකට. ඒ ධර්ම ඥානය මේ ඒ ආනන්ද ස්වාමීන් වහන්සේට රහත් වෙන්නට කිසි අන්දමකින්වත් ප්‍රයෝජනක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනම් පාන කරන දිවන් යන්න රහත් වන්නට බැරි වුණා. ධර්ම සත්‍යයනා කරන දවසේදී ඒ ධර්මයේ අවබෝධ කරගන්නට නිවනින් සහභාගය අවබෝධ කරගන්නට අර ලැබපු ධර්ම ඥාණය ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. උන්වහන්සේ මහන්සියලා මහන්සියලා භාවනා කළා. භවනා කරලා සක්මන් කරලා නොඑක ආකාරයෙන් අන්තිමේ ඇඟ වෙහෙසටපත් වෙනකොට අර ඒ සතියෙන් යුතුවම ඇඳේ සැතපෙන්නට යනකොටයි උන්වහන්සේ රහස්තුමේ ඉරියව් හතරකින්ම තොර ඒ කියන්නේ ධර්ම දැනුම එතරම් ප්‍රයෝජනවත් දුන්නේ උන්වහන්සේට නිවන් යෑමට. බොහෝ කෙනෙකුට මේ ධර්මයේ පිළිබඳ අවබෝධය භාවනාවට පරිබෝධයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ සංහා සංඛේ විමුක්ත සූත්‍රයේ දේශනා කරන ධර්මයේ පිළිබඳ න අල්ලීයතන, කේලායතන, ධනායතන, මමායතන මේ ධර්මයේ මහණෙනි න අල්ලීයත ඇලියේක ධර්මයන්නේ මේ ධර්මයට ඇලෙන්න දෙපා. න කේලායත මහණෙනි මේ ධර්මය මේ පොඩි ළමයි සෙල්ලම් බඩුවක් අරගෙන ඒ සෙල්ලම් බඩුව තියාගන්නා පුතේ කේලායනය කරන්න දෙපා. නැ ධනායේත මේ ධර්මයේ ධනයක් කොට සිතන්නට එපා. නැ මමායේත මේක මගේ ධර්මයක් කියලා හිතන්නට එපා. කුල්ලෝකමං වූ වික්‍රේ ධම්මං දේශස්සා මිනිස්සවනක්කාය නෝබහනක්කාය. මේ ගමෙන් ඈත් වීම සඳහා පහුරක් හේ. මම ධර්මයේ දේශනා කරනවා. ග්‍රහණය කිරීමට නෙවෙයි මහණෙනි නිස්සරණය සඳහා. ඒ නිසා මහණෙනි ආජානන්තේහි ධම්මාපියෝ තපහතබ්බ ප්‍රඥාවන්තයන් විසින් ධර්මයක් පැත්තකට සබන්නට ඕන. මේ විදිහටයි කටයුතු කරන්නට ඕන නිවනින් සැනසෙන්නට නම්. මේ අය ධර්මයේ අල්ලනවා. අප කියපු ධර්ම දේශනා තුළදී බොහෝ දෙනෙකුට ඒක නිවනට පරිබෝධක ධර්මයක් වූ බව පසුගිය වසර තුළදීම අප ලබපු අත්දැකීම් වලින් අපට නිර්භයම කියන්නට පුළුවන්. සමහර අයට ඒ ධර්මයේ තේරුම් නැතුව ගියාට පසුව කනස්සල්ලකට සිතපත් කරගන්නට සිදු වුණා. සමහර අය ධර්මයේ තේරෙන්නේ නැති නිසා අපිට ඔය කියන කිසි දෙයක් තේරෙන්නේ නැහැ කියලා සිත දෝමනස්සයටපත් කරගත්තා. මේ අවස්ථා දෙකේදීම ඒ අයගේ සිත් තුළ දියුණුනේ ව්‍යාපාද නීවරණ දන්නේ නැහැ. තවත් සමහර අය ධර්මයේ තේරුම් ගන්න අය ධර්මයේ කෙරෙහි ඇලෙන්නට පටන් ගත්තා. කාමච්ඡන්දේ නීවරණයක් වශයෙන් වංචනික ධර්මයක් වශයෙන් සිත තුළ ක්‍රියාත්මක වුණා. සමහර අය ප්‍රකාශ කළ අපේ ඉන්නේ ධර්මයේ අහන්නට බණමනා කරන්නට නෙවෙයි අපිට ගෙවල් වලත් භාවනා කරනවා නම් භාවනා කරන්න ඉඩ තියෙනවා. මා දන්නේ නිවෙස්වල තරම් පහසු වාතාවරණයක් භාවනා කිරීමට සුදුසු කර්මයේ වාතාවරණයක් තිබෙනවාද කියලා මේ තරම් හොඳ එහෙම කියපු අයත් සිටිනවා. එතකොට ඒ අය තුළ ඇත්ත වශයෙන්ම ධර්මයේ පිළිබඳ සංහාවක් ඇති වෙනවා. එම නිසා මේ පින්වත් අය මේ වසරේදී හෝ මේ ධර්මයේ කෙරෙහි වැරදි අවබෝධ ඇති කරගන්නේ නැතුව ධර්මයේ අල්ලන්නේ නැතුව ධර්ම සංහාවක් ඇති කරගන්නේ නැතුව නිවන් යාම සඳහා කටයුතු කරන්නට ඕන. අද පසුගිය වසරේදී ධර්මයේ ඇසීමට යම් සංඥාවක් යම් කැමැත්තක් යම් කිසි උද්‍යෝගී භාවයක් තිබුණා නම් සිත් තුළ ඒ උද්‍යෝගී භාවයේ කැමැත්තේ ඡන්දය භාවනාවට නැඹුරු කරවන්න. අන්න එහෙම නැඹුරු කරවලා මේ භාවනා කරන මුළු කාලය පුරාම නිින්දට යන තෙක්න සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන ආකාරයෙන් සතිය පිහිටවමින් කටයුතු කරන්න. කාලය එක විනාඩියක්වත් අපතේ යවන්නට එපා. නිදා ගන්න මොහොත දක්වාම භාවනාවේ නිරතවන්නට ඕන. එසේ කළොත් සම්මයි අපාර මා මුලින් ප්‍රකාශ කළ ආශිර්වාදයේ සඵලවන්නේ. නැත්නම් මේක සඵලවන්නේ නැහැ. මේ ඇයට ධර්ම කරුණ වශයෙන් ඉතා සුළු කාරණාවක් පමණක් අදහස් ප්‍රකාශ කරනවා. මේ ලෝකේ සත්‍ය දෙකක් තියෙනවා. පරමාර්ථ සත්‍ය සහ සම්මුති සත්‍ය කියලා. සම්මුති සත්‍ය කියන්නේ අප සම්මත කරගෙන සිටින නොයෙක් නොයෙක් දේවල් සත්‍ය වශයෙන්. දැන් උදාහරණයක් වශයෙන් අපි කතා කරමු දැන් 1995 වසර ගෙවී ගිය 1995 වසර කියලා දෙයක් අපි සම්මත කරගෙන සම්මුත් සත්‍යයක්. සත්‍ය වශයෙන්ම එහෙම 1995 කියලා වසරයක් නැහැ. 94 කියලා එකකුත් නැහැ. ඒන් එහා තිබුණු වසරත් නැහැ. දැන් තියෙන 96 කියලා වසරයකුත් නැහැ. මේක නිකන් සිතේ තියෙන සංකල්පනා මාත්‍යයක් වමනයි සම්මුතියක් වමනයි සත්‍යයක් නෙවෙයි. ඒ ගිය අවුරුද්දේ තිබුණ ජනවාරි මාස, පෙබරවාරි මාස ආදී වශයෙන් මාස ඔය කිසිම මාසයක් තියෙන අවුරුද්ද තුල පැවතුනේ නැහැ. ජනවාරි කියලා මාසයකුත් නැහැ, පෙබරවාරි කියලා මාසයකුත් නැහැ. මාර්තු ආදී වෙනත් මාසයක්ත් නැහැ. සත්‍ය වශයෙන්ම ඒවා අප විසින් ඇති කර ගන්නාලද සම්මුතියෙන් පමණයි. සම්මුති සත්‍යයෙන් පමණයි. මේ සියලුම මාස ගෙවි ගෙවි ගෙවි ගෙවි ගියා. ඒ වගේම ඒ අපි නම් කරනවා ඉරිදා සඳුදා අඟහරුවාදා ආදී වශයෙන් සතියේ දවස් 1995 පුරාම ඕවා තිබුණා. ඒ යන මේ ඉරිදා සෙන්සුරාදා ආදී වෙන ඇත්ත වශයෙන්ම නැති දේවල්. කවදටත් ඉර පහනවා කවදටත් ඉර බහිනවා. ඉරිදය සඳුදාය කියලා ඒක වෙනසක් නැහැ අප විසින් සම්මත කරගෙන තියෙනවා. අපගේ පහසු මේ විවහාරය සඳහා අපගේ ක්‍රියාකලාපයන් පහසු කර ගැනීම සඳහා මේක ඉරිදාවක් මේක සංදාවක් ආදී වශයෙන්. ඒක සම්මුතියක් විනා සත්‍යයක් නෙවෙයි. කිසිම ඉරිදාවක් තිබුණෙත් නැහැ කිසිම සංදාවක් තිබුණෙත් නැහැ අනුපාවසල් පුරාම. මේ අනුපහේ වසරේ ජනවාරි 1 වෙනිදා ලැබුවා. ඒ ලැබෙන සෑම තත්පරයක් සමයක් සමයක් ගාණේම ඒ වසර ගෙවි ගෙවි ගෙවි ගෙවි ගියා. එක ක්ෂණයක් පවතිනකොට වර්තමානයේ පැවතුනා වූ ඒ ශ්‍රමේ අතීතේ කරා දිව දිව ගියා. සෑම ශ්‍රමයක්ම ගෙවි ගෙවි ගෙවි ගෙවි ගොස් 95 නිම වුණා. දැන් 95 වසරකුත් නැහැ. ඒ කාලෙකුත් නැහැ. ඔක්කොම අතීතයක් පමණයි. මේ නිම වෙච්චි බව මේ නිරුද්ධ වී ගිය ආකාරය දෙකට සිත යොමු කළොත් එහෙම අපට පැහැදිලි අවබෝධයක් මෙහිදී අත්දකින්නට පුළුවන් වෙනවා. අප මේ ජීවත් වන්නේ වර්තමානයේ වූවාට සෑම අවස්ථාවකදීම කාලය ගෙවි ගෙවි ගෙවි යනවා. අපගේ මේ රූපස්කන්ධය සහිත අපගේ ශරීරයේ මේ ආත්ම ස්වરૂපය නැත්තම් ජීවිතයත් මෙවැනිම සම්මුති සත්‍යයක් පමණයි. 95 වසර තියෙනවා වගේම සම්මුතියක්. අපි මේ ඇඟේ තියෙන රූපස්කන්ධය අරගෙන අපේ ඇහැට තියෙන මේ රූප පොඩ ඒක රූපස්කන්ධ රූපස්කන්ධයක් කියලා සම්මුතියක් දාගෙන කතා කරනවා. අපේ සම්මුතිය අයින් කරන්න ඕනේ. මේ රූපස්කන්ධය කියලා අපි හිතින් අලවලා තියෙනවා මේ ජනවාරි පෙබරවාරි කියලා මාස කිලෝ වගේ. එහෙම දෙයක් රූප වල තුල නැහැ. මේ රූපස්කන්ධය තුළම මේ අසක්්‍ය මේ කකුලක්ද මේ පපුවේ මේ නාසය මේ ආදී නොඑක ආකාරයෙන් නම් සම්මුති වශයෙන් අපි ඇති කරගෙන කතා බහ කරනවා විවහාර කරනවා අර ඉරිදාසන සවාදා කියන දවස් නැතුවා වගේම මේ අතක් කියලා කකුලක් කියලා නාසයක් කියලා ගන්නට මේ ශරීරයේ කිසිවක් නැහැ සම්මුතියක් පමණයි තියෙන්නේ අනිත් අතට ඉතින් අපි පිළිකුල් භවනා කරන හේතා ලෝමා නඛා දන්තා සතෝ ආදී වශයෙන්. තෙස් කියලා අපි මේ සම්මුතියක් පමණයි. තෙස් ගහේ ගස්වල තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ දහස කොටස් අතර වෙන් කළා නම් දහස කොටස් හැද 30000ක් විද්‍යමාන වන්නේ නැහැ. ලොම්වලත් එහෙමයි, නියෝලත් එහෙමයි, දත්වලත් එහෙමයි සසු දෙතිස් මහා දෙතිස් කුණක කොට්ටාසල සත්‍යයක් එහෙමයි. මස් කියලා කතා කළා. ඉහි ඇති පඩවි ආපෝ තේජෝ වායෝ ගති වෙන් කළා නම් මස් කියලා දෙයක් <clears throat> නැති යනවා. ඒ මනසන් කියන කතාව සම්මුතියක් පමණයි. ඒ රූපස්කන්ධයේ මෙලෙසින් සම්මුතියක් වාටපත් වෙනවා. ඊට පස්සේ නෝන්න පඨවි ආපෝ තේජෝ වායු කියලා ධාතු වතාව. ඒ පඨවි ගතිය සම්මුතියක් පමණයි පඨවි ධාතුව කියන එක. ආපෝ ධාතුව තේජෝ වායු කියන ධාතු වශයෙන් අපි සම්මුතියක පිළිදලා සම්මුති සත්‍යයක පිළිදලා කතා කරන ව්‍යවහාර කරනවා. නමුත් සත්‍ය වශයෙන් එහෙම පඨවි ධාතු කියලා දෙයක්වත් නැහැ ආපෝ තේජෝ වායු කියලා ධාතු කොටසක් නැහැ ඒවා සම්මුතියෙන් පමණයි ක්‍රියා මාත්‍රයක් පමණයි. ඒ ක්‍රියාමාත්‍යයක් කියපු එකක් සම්මුතියක්. අන්තිමට මේ රූපස්කන්ධයේ මෙලෙසින් බෙද බෙදා ගියොත් සම්මුතිය ඉවත් කරමින් ඉවත් කරමින් කටයුතු කළොත් මොනවද ඉතුරුවන්නේ? හ්ම්? ඕ කිසිත් නෑ. රූපස්කන්ධයේ තියෙන සම්මුතිය අපි ඉක්මවා යන්නට ඕන. මේ අනානස්කන්ධයේ තියෙන ස්කන්ධ හතර වේදනා සංඥා සංඛාර විඥාන. ඒ එක එක ස්කන්ධයක් තුළ තියෙන සම්මුතියත් අපි ඉවත් කරන්නට ඕන. වේදනාව මම විඳිනවා කියලා සම්මුතියක් අපි දාගෙන ඉන්නවා. වේදනාව මගේ වේදනාව කියලා සම්මුතියක් සිත තුළ සංකල්පනා මාත්‍රයක් ඇති කරගෙන සිටිනවා. සුඛ වේදනාවක් වුණත් දුක් වේදනාවක් වුණත් නැදහත් වේදනාවක් වුවත් ඒ සෑම වේදනාවක්ම හේතු වලට අනුකූලවම ඇති වෙනවා. හේතුන් නැති වෙනකොට නැති වෙනවා. ඒ වේදනාවල මම කියන මගේ කියන නැත්නම් මගේ වේදනාව මම වේදනාව විඳිනවා කියන සම්මුතිය අප අපේ හිතින් ඇති කරගන්නාලත් සංකල්පනාව අයින් කරා නම් එහෙම ඒ සම්මුතිය වේදනා ස්කන්ධයෙන් ඉවත් කළා නම් වේදනාව නිකම් විඳීම් මාත්‍රයක් දැනීම මාත්‍රයක් පමණයි. අපේ සංඥා ස්කන්ධය කියන්නේ තනිකරම සම්මුතියක්. 100%ක්ම සම්මුතිය පිළිබඳ තියෙන්නේ සංඥාව කියන්නේ. සම්මුතියෙන්තර සංඥාවක් නෙවෙයි. සංඥාවෙන්තර සම්මුතියක් නෙවෙයි. අදුම වශයෙන් සම්මුතියෙන් ඈත් වූ නිර්වාණ ධාතුවට නිර්වාණය කියලා කියනවා නම් ඒකත් සම්මුතියක්. නිර්වාණ ධාතුවට අසංකල ධාතුවට නිවන හෝ රාගක්කේ දෝෂක්කේ මෝහක්කේ කවර නමකින් අපි සම්මුතියක පිළිපදලා කතා කරනවා නම් ඒකත් සම්මුතියක් වන. මේ සංඥා ස්කන්ධයේ තනි කරන සම්මුති පින්ඩයක්. ගැහෙනියක්ද මිනිහෙක්ද අතක්ද කකුලක්ද ගියක්ද දොරක්ද නොඑක ආකාරයෙන් අපි සංඥා දාගෙන කතා කළාට ඒවා සම්පූර්ණයෙන්ම සම්මුති විනාශත්‍ය දේවල් නෙවෙයි කියන අවබෝධය ඇති කරගෙන සංඥා ස්කන්ධයෙන් සම්මුතිය ඉවත් කළා නම් සංඥා ස්කන්ධය නැති වී යන රහතන් වහන්සේ කෙනෙක් තුළ කිසිම සංඥාවක් ඇතිවන්නේ නැහැ විමුක්ත සිතේ කිසිම සංඥාවක් නැහැ රහතන් වහන්සේ. මොකද ඒ සම්මුතිය සියල්ලම ඉක්මවා ගිය තත්ත්වයක් වෙන තමයි රහත් භාවය ලැබෙන්නේ. කිසිම සම්මුතියක එල්ලෙන්නේ නැහැ. එම නිසාම සංඥා නිරෝධයක් දකින එම නිසාම උන්වහන්සේගේ සිත කිසිම සංඥාවක් නැහැ. හොඳයි කියලා සංඥාවකුත් නැහැ, නරකයි කියලා සංඥාවකුත් නැහැ කොටින්ම කියනවා. එතකොට සංඥා ස්කන්ධය තුළ තියෙන සම්මුති සත්‍යය අපි අවබෝධ කරගෙන සංඥාවෙන් තියෙන සංඥා ස්කන්ධේ පවතින සම්මුතිය සිටින් අයින් කළා නම් සංඥා ස්කන්ධේ නිසරු දෙයක් නිෂ්ඵල දෙයක් වෙන කිසිම වැදගත්මකට දැන්ති දෙයක් වෙන හිත තුළ පවත්නාව සංස්කාර ස්කන්ධය නොඑක ආකාර සිටිවිලි මගේ සිටිවිලි මම සිතනවා ආදී වශයෙන් සම්මුතියක පිටර කතා කරනවා ඒ සිටිවිලි ගැන සත්‍ය වශයෙන් ඇති වී නැති වී යන සිතිවිලි මාත්‍ර විනා සංඥා සංස්කාර ස්කන්ධය තුල වෙන කිසිම ධර්මයක් නැහැ. ඒවා පිළිබඳ කවර ආකාරයක මා කී වාසේ කලින් මම ආයනය කිරීමක් මගේ බවක් අදා ආරෝපණය කර ගැනීමක් තියෙනවනම් ඒවා මගේ කියලා හිතනවනම් ඒකත් සිතිවිලි මාත්‍රයක් පමණයි. ඒ සිතිවිලි මාත්‍ර වලට සිතිවිලි මාත්‍ර කියන එකත් සම්මුතියක් පමණයි. සිතේල මාත්‍රව ඔක්කොම සම්මුතිය ඉවත් කරන සංතමට මොකද මේ එක එක ස්කන්ධයන් තුළ තියෙන මේ සම්මුති මෙලෙසින් ඉවත් කරගෙන ඉවත් කරගෙන ගියොත් මේ තියෙන පරමාර්ථ ධර්මය මොකද්ද? එහෙනම් පරමාර්ථ ධර්මය කියන්නේ කොහොමද? ශූන්‍යතාවය. විඤ්ඤාණස්කන්ධය ගන්නවා. චක්ක විඤ්ඤාණ, සෝත, ගාන, ජීව, ආකාය, මනෝ විඤ්ඤාණ. මේවා ඔක්කොම සම්මුති. ඇහැට පහළ වෙන සිතට චක්කු විඥාන කියන කණේ කණේ පහළ වෙන සිත සෝත විඥාන ආදි වශයෙන් නම් කරනවා. කවර නාමයකින් අපි කවර හැඳිනීමකට සම්මුතියක පිළිසලා ඒව හඳුනාගත්තත් කතා කළා. ඒවා හැඳිනීම දැනීම මාත්‍ර පමණයි. ඒ දැනීම මාත්‍ර හර වෙන කිසිවක්ම නැහැ. ඒ දැනීම් මාත්‍ර වලට දැනීම් මාත්‍ර කියන එකක් සම්මුතියක් වෙනවා. පංචස්කන්ධ සහිත මුළු විශ්වයම පවත්නා වූ මේ සම්මුති සත්‍ය හරියට තේරුම් ගන්න මේ සම්මුති සත්‍ය ඔක්කොම අයින් කරලා අයින් කරලා අයින් කරලා ගියොත් අන්තිමට ඉතුවන පරමාර්ථ ධර්ම වශයෙන් කතා කරන්න තියෙන්නේ චිත්තචෛතසික රූප නිබ්බාන නෙවෙයි ඈ කිසිත් නැති හිස් බව. ඒ හිස් බව කියන එක සම්මුතියක්. මොනවද අන්තිම දේ තේසරන්නේ? කියන්නට කිසිත් නැහැ. සම්මුතියෙන් පරමාර්ථය මත කරගන්නට ඕනේ. පංචස්කන්ධය කෙරෙහිම තියෙන සම්මුතිය සම්පූර්ණයෙන්ම බාහිර කළා නම් මේ රූප හරියට මැටියෙන් හදපු රූපයක් වගේ මලමිණියක් වගේ ඔහේ දැනීම මාත්‍රයක් පවතිලා ඇත. මම කියන සත්‍ය තුළ තියෙන යථා තත්ත්වයේ සත්‍ය ස්වરૂපේ ඔච්චරයි. මේක මැටි රූපයක් නැත්නම් ලීලියෙන් කළ රූපයක් නැත්නම් මලමිණියක්. දැනීම මාත්‍රයක් ඇතිවෙනවා ඒකත් අපට ඕන විදිහට නෙවෙයි හේතුන් අනුව ඒ දැනීම මාත්‍රය නැතිලා යනවා. අන්තිමට ගියාට පස්සේ ඉතුරු වෙන ඔන්න ඔච්චරයි. ඒ දැනීම මාත්‍රයත් සේවි සේවි සේවි සේවි යන ඇති වෙයි පවතී නැති යන සනයක් පවතී ඊළඟ සනය වෙනකොට ඒක නිරුද්ධ වී ගොස් මෙන්න මේ නිරුද්ධ වී යන යාට පසු ඒකත් නිරුද්ධ වී ගියාට පසුව මේ ලෝකයේ කිසිවක්ම නැති ශූන්‍යතාවයකට සිතපත් වෙනවා අපි කටයුතු කරනවා නම් භවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ගැනීමේ අපේක්ෂාවෙන් රූප නිරෝධයකින් සහ නාම නිරෝධයකින් මේ ශූන්‍යතාවයේ අත්දකින්නට ඕන සම්මුතිය ඉක්මවා ගිය අවස්ථාවකයි ඒක අත්දකින්නේ. ඒ සම්මුතිය ඉක්මවා ශූන්‍යතාවයේ අත්දැකලා නිවන සැනසීමට නම් අර මා කලින් කියවාසේ මේතින්වත් අය ධර්මය කේලායනය කරන්නට එපා, කෙනිබදුවක් වාගේ පාවිච්චි කරන්නට එපා. පුංචි ළමයි සෙල්ලම් බඩුවක් ළඟ තියාගෙන ඉන්න හැටි දන්නවනේ. ඒ වගේ ධර්මයේ ළඟ තබා ගන්න දෙපා අනකේලා යෙත දැන් ධන ආයත මේ මසුරු මසුරු මිනිහෙක් ධනය රැස් කර කර ගොඩ ගහ ගන්නවනේ. ඒ වගේ මේක ධන ආයත කරන්නට එපා. මේ ඒ වගේ ධනයක් වගේ රැස් කරන්නට එපා. නැ මම ආයත මේක මම ආයනය කරන්නට එපා. මගේ ධර්මයක් කියලා හිතන්නට එපා. ඒවත් සම්මුති පමණයි. නෑ අල්ලීයේත ඒකට ඇලෙන්නට එපා. එම නිසා මම මේ පින්වත් අයට ඊට පස්සේ ධර්ම දේශනා පවත්වන්නේ මේ භාවනා පන්තියේ අවසන් වෙන වෙලාව තමයි. මේ දවස් තුන. මේ අය මුළු කාලයම සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන ආකාරයෙන් සතිය දියුණු වෙන ආකාරයෙන් රැට නිින්දට යන තෙක්ම භාවනා කරන්නට ඕනේ. නිදාගෙනත් නිින්ද යන තෙක්ම භාවනා කරන්නට ඕනේ. බොහෝ දෙනෙකුට අප සතියෙන් යුතුව කටයුතු කරන්නට ඒ කියලා කියවාස ඒක කරන්නට බෑ කියලා කියනවා. මේක කරන්නට බැරි නැහැ. ඉතාම සුළු අභ්‍යාසයක්. අවශ්‍ය වන්නේ ඕනෑකම පමණයි. මට මේ මුළු කාලෙම මම මේ මුළු කාලෙම භාවනාවේ යොදවන සතියෙන් යුතුව කටයුතු කරනවා. එහෙම අදිස්ථාන කරගෙන එන්න ඡන්දයක් ඇති කරන ඕනෑකමක් තියෙනවා නම් කරන්නට පුළුවන්. ඒ සඳහා ඉතාම පහසුවෙන් කටයුතු කරන්නට පුළුවන් කායානුපස්සනාවේ සිත පළමුවෙන් පිටනවා. කායානුපස්සනාවේ භාවනා ක්‍රම 14ක් මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ දක්වා තිබෙනවා. ඒකෙන් නව ජීවිතයේ කියන නවයේම පැත්තකට අයින් කරනවා. ප්‍රායෝගික වශයෙන් මේවා අද අමයක් දකින්නට නැහැ. ඕනනම් ඇටසැකිල්ලක් නැත්නම් මලමිණියක ස්වરૂපයක් අපට දකින්නට පුළුවන් අනිත් මලමිණිය එතරම් අද මේ බහුල වශයෙන් නැති නිසා. එම නිසා එක්කෝ ඇට කැටිල්ලක් අරගෙන නැත්නම් මරණයෙන් සිට මරණයට පත් වුණාට පස්සේ කයට වෙන දේ බලමින් භාවනා කිරීම ඒ කාරණාවක් වෙනවා කායන පස්සනාව. තව හතරක් තියෙනවා. ආනාපානයේ සතිය පිහිටනවා නැත්නම් පින්දෙන් හැකලින් වල භාවනාවේ සිට පිහිටනවා. මේ දෙකම එකයි. එහෙම නැත්නම් පිළිකුල් කොටස් දෙකේ සිට පිහිටවනවා. එහෙම නැත්නම් සතර ධාතු වල පඨවි ආපෝ තේජෝ වාය වශයෙන් ධාතු වශයෙන් විමසන නිසා භාවනා කරනවා වාඩි වෙලා. පොර පුටි නෙම කරලා ඉවරයි. මෙන්න මේ විදිහට මේ මේ කායානුපස්සනාව මූලික කර්මස්ථානයක් කරලා එහිම සිත පිහිටුවමින් පිහිටුවමින් වාසය කරනවා. මෙහෙම භාවනා කරන අතරතුර අර මා කලින් කී පරිදි කලින් දවසට ප්‍රකාශ කළ පරිදි වේදනා චිත්ත ධම්ම කියන අනුපස්සනාවල වැඩෙන ආකාරයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ භාවනා කරන කාලය තුළදී ආනාපානිය උනත් කමක් නැහැ. වේදනාවක් ඇති වෙනවා නම් දුක් වේදනාවක් ඒ භාවනාව නවත්තලා මූලික කර්මස්ථානයේ නවත්තලා වේදනාව දැනෙන කොටසම සිත පිහිටවලා වේදනාව දුකක් දුකක් කියලා එක මෙනෙහි කරනවා. සැප වේදනාවක් හිතෙනවා නම් ඒකත් මෙනෙහි කරනවා සැපක් සැපක් සැපක් කියලා. චිතට රාග සිතිවිලි, ද්වේෂ සිතිවිලි නැත්නම් වෙනත් ආකාර අකුසල් සිතිවිලි ජනිත වෙනවා නම් ඒ සෑම අකුසල සිතිවිලි ලක්ෂණ සිහිපත් කරන අය අතර තුල කාලයේදී රාග සිත, රාග සිත, දෝෂ සිත, දෝෂ සිත ආදී වශයෙන් සිතට එපා වීමක්, කලකිරීමක්, අරතියක්, නිදිමතක් වැනි කවර ධර්මයක් පැමිණියත් ඒ සෑම එකම සිහිපත් කරනවා. ඒ වාදී ලබානා කරන කාලය තුලදී මෙන්න නිදිමතක් ආවා, මෙන්න එපා වීමක් ආවා, මෙන්න මට කලකිරීමක් ආවා, කලකිරීමක්, කලකිරීමක්, එපා වීමක්, එපා වීමක් ආදී වශයෙන් ඒ එනේන ධර්ම එනේන ආකාරයෙන් මෙනෙහි කළා. මේක විනාඩි 45ක් හෝ පැයක් හෝ සමාධි පුරුදු පහසෙන් කළ හැකි කාලයක් තුළ කරනවා. කායानुපස්සනාවේ සිට පිහිටනවා. ඒ අතරතුර වේදනා චිත්ත ධම්ම කියන අනුපස්සනාවත් වැඩෙන ආකාරයෙන් කටයුතු කරනවා. ඊට පස්සේ සක්මන් භාවනාවට බහිනවා. විනාඩි 45ක් භාවනා කළා නම් වාඩි වෙන පරයන්ක භාවනාවේ විනාඩි 45ක් සක්මන් කරනවා. පැයක් වාඩිලා භාවනා කරා නම් ප්‍රයත්න සම්මක් සම්මන් භාවනාවේ නිරත වෙනවා. මේ ඉරිය ඉරියාපතයන් සමතාවයෙන් සම්පර්තාවයෙන් පවත්වා ගැනීම ඉතාම අවශ්‍ය වෙනවා මූලික අවස්ථාවලදී. නැත්නම් භාවනාව ඊතරම් රසවත් වන්නේ නීරස වෙනවා එපා වෙනවා ඇඟට බෙහෙතක් දැනෙනවා. බොහෝ දෙනෙක් අපිට ප්‍රකාශ කරලා තියෙනවා බොහෝ දෙනෙක් කීප දෙනෙක් මේ සම්මන් භාවනා කරන්නට අපිට බෑ කියලා. මෙතන ඉන්න සෑම දෙනෙකුටම ඇවිදින්නට පුළුවන්. ඇස් දෙක පේන අය. කය හසුරවන්නට බැරි අය මෙතන ඉන්නයි කියලා මට නම් පේන්නේ. සමාධි කය සමාහත හසුරවන්න. හැම දිනකටම ඇවිදින්නට පුළුවන් නම් සෑම දිනකටම සක්මන් භාවනා කරන්නත් පුළුවන්. ඒ සක්මන් භාවනා කරන ආකාර දෙකක් තිබෙනවා. එක ආකාරයක් නම් හැමෝටම කරන්නට බෑ. ඒ කියන්නේ මුදවටම තාමත්ම සතියින් යුතුව දෙමින් ගමන් කරමින් මේ මුළු පංචස්කන්ධ ලෝකයේම අනිත්‍යතාව දකින්න කරනු ලබන භාවනාවක්. මේක අර තායිලන්තයේ හිටියා හාමුදුරු කෙනෙක් අචාන්චා කියලා නිතරම උපහාසයට ලක් කරපු භාවනාවක්. නිකම් මේ මලමිනි යනවා වගේ ඉතාම හැමින් කකුල් ඔසවමින් ගෙනෙමින් ඒ හාමුදුරුවෝ ඉතාමත්ම උපහාසාත්මකව ඒක දෙස බලලා ඒක කරන්න දෙපා කියලා කියපිටින්. අපි මේ මේක ඒක කරන්න දෙපා කියන්නේ. ඒක කරන්නට පුළුවන් නම් ඒකත් හොඳයි. නමුත් සාමාන්‍යයෙන් ගමන් දැන් සක්මන් කරන භාවනා කරන්න බැහැ කියන අය මේක හොඳට හිතාගෙන ඒ අනුව කටයුතු කරන්න. හැම දිනක්ම ඇවිදින්නට පුළුවන්. අර භාවනා කරගෙන ඉඳගෙන ඉන්න ඉරියව්වේ එපා භාවනා කරන්න තවදුරටත් නැති අවස්ථාව උදා වුණාට පස්සෙ නැගිටින්න හිතනවා කියලා නැගිටිනවා. සාමාන්‍ය ගමන් යන විදිහට ගමන් කරනවා. ඔය වැසි පිළිට කැසිකිලේට යනවා කොට ගමන් කරනවා. කෑම කන කොට යන ගමන් කරනවා. හැම වෙලාවෙම ගමන් කරනවා. ඒ සාමාන්‍ය ගමනේ නිරත වෙනවා. හැබැයි අර දුවන්නේ එහාට මෙහාට. නිකන් එහාට මෙහාට දිවීම බහ සම්මන් භවනාවක් වශයෙන් ගණන් ගන්න අමාරුයි. සාමාන්‍ය වශයෙන් ගමන් කරනවා ගමන් කරන විට පාදයට අවධානය යොමු කරනවා ඔසවනවා ඔසවනකොට ඔසවනවා කියලා හිතනවා තබනකොට තබනවා කියලා හිතනවා. ආයෙත් ඔසවනකොට ඔසවනවා කියලා හිතනවා තබනකොට තබනවා කියලා හිතනවා. ඒකත් කරන්න බාරන වම දකුණ වම දකුණ වම දකුණ කියලා සක්මන් කරන එක නෑ. ඒක පුරුදු වුණාට පස්සේ ඔසවනවා තබනවා ඔසවනවා තබනවා ඔසවනවා තබනවා කියලා මෙනෙහි කරනවා. ඒකත් පුරුදුනාට පස්සේ සාමාන්‍ය ගමන. නිකන් එහාට මෙහාට යන්නේ. ඔසවනකොට ඔසවනවා, ගෙනියනකොට ගෙනියනවා, තබනකොට තබනවා. මේ විදිහට හැදෙනවා හැදෙනවා ආපහු ඔසවනවා, ගෙනියනවා, තබනවා මේ විදිහට කටයුතු කරමින් ආපහු භාවනාවේ විනාඩිකා ඒ කර්මම් කරපු කාලය ඉවර වුණාට පස්සේ වාඩිලා ඉන්න තැනට ඇවිල්ලා වාඩිලා වාඩිලා වාඩිලා ඉඳ ගන්නවා නැවත මූලික කර්මස්ථානයේ සිට පිටවෙනවා. ඒ අතරතුර අනිත් මේ සක්මන් භාවනාවයි පරයන්ග භාවනායි කරන කාලය අතරතුරදී තමන් කරන සෑම කටයුත්තකදීම සිහිය පිහිටවමින් කටයුතු කරන්නටම ඕන. සම්මා සතිය දිනු කරගන්න උත්සාහ කරන්න. සති සම්පොඥ්ජන්ගේ වඩන්න උත්සාහ කරන්න. සතින්ද්‍රිය සති බලය වැඩෙන්නට ඕන සතිය වටහාන ධර්මයන් වැඩෙන්නට ඕන ඒකයි අපි මේ විදිහට කරන්නේ සුළු අභ්‍යාසයක් ඒ වුණාට ඒකෙන් ලැබෙන ප්‍රයෝජනේ මහ මහනිසංස මහත්ඵල වෙන කරගෙන දෙනවා එම නිසා වැසිකිලි කැසිකිලි වල යනකොටත් අර විදිහට සක්මන් භාවනාවෙම යනවා අතවසෝනෝ සෝනෝ දොර අරිනවා දොර වහනවා මේ හැම ක්‍රියාවක්ම සිහියෙන් යුතුවම කරනවා කෑම බීම කන වෙලාවේ මේ කෑම දිහා අනනවා අනනවා අතවසෝනෝ සෝනෝ හපනවා හපනවා දිනවා දිනවා ඊට වැඩි කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා ඊට වඩා දරු මේ ගැම්බලින් එක කරන්න පුළුවන් සෑම දිහා බලනවා මෙන්න පාට වෙනවා මෙන්න රස දැනෙනවා මෙන්න සුවඳ දැනෙනවා මෙන්න අත තයනවා අත තියෙන උඩ අත රස දැනෙනවා සීතල දැනෙනවා අනනවා උඩට ගෙනියනවා කට ඇරෙනවා කට ඇතුල් කරනවා ඒකේ තියෙන රස දැනෙනවා ඒක හබනවා නිදින්ද හිතෙනවා ලිලෙනවා මේ විදිහට ඒක තව තවත් ගැඹුරින් කරන්නත් පුළුවන් දක්ෂ කෙනෙකුට එසේ නැති අය විසින් අනනවා අනනවා අනනවා කියලා කැමලි කනන්න ඔසවනවා කියලා ඔසවන්න අත කට කියලා හපනවා හපනවා කියලා ඊට පස්සේ ගිනනවා ගිනනවා කියලා ගිනින. සතියෙන් යුතුව සෑම වැඩක් මේ විදිහට කරනවා. ඇඳුම් පැළඳුම් සකසා ගන්න එකත් එලෙසින්ම කළ යුතුයි. සෑම වැඩක්ම මෙලෙසින් සතියෙන් යුතුවම කළ යුතු වෙනවා. විශේෂයෙන්ම ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රිය අයතම ලැබෙන අරමුණු කෙරෙහි සතිය පිහිටවන්නට ඕනවා. ඇහැට පෙනෙන රූප සෑම වෙලාවෙම පෙනෙන රූප දෙස අපි බල බලා ඉන්නේ. අපේ භාවනාවෙන් භාවනා අරමුණේ සිට ඈත් වෙන තරම් රූපයක් අපි දැක්කොත් පෙන්වොත් පෙන්නවා පෙන්නවා පෙන්නවා කියලා මෙනෙහි කරනවා. සෑම වෙලාවෙම ඇසෙන සත්‍ය කෙරෙහි අපි අවධානය යොමු කරන්නේ භාවනාව කැඩෙන ආකාරයේ. නැත්තම් භාවනාවෙන් සිට පිට යන ආකාරයේ සද්දයක් ඇසෙනොත් පමණ සද්දය සද්දය සද්දය කියලා මෙනෙහි කරනවා. ගන්ධ සමඟ දෙලෙසින් මෙනෙහි කරනවා. මේවා මෙහෙම කරන්නේ අන්කිෂාවක් නිසා නෙවෙයි. මෙහෙම කරනකොට ඒකාසකින් සතිය දිනු වෙනවා. ඒ සතිය දිනු වෙච්ච නිසාම සමාධිය වැඩෙනවා. සතියෙන්තරව සමාධිය නැහැ. සමාධිය දිනු වෙනකොටම මේ පංචස්කන්ධයේ අනිත්‍ය සහ අනාත්ම ස්වરૂපය අවබෝධ වෙනවා. මේ එකම ධර්මයක්වත් තමාට ඕනෑ විදිහට නොපවතින ආකාරයෙන් ඒ සෑම ධර්මයක්ම අනිත්‍ය යන ආකාරයේ හොඳට අවබෝධ වෙනවා. ඊට අමතරව කිසිම අරමුණක ඇලීමක් සහ ගැටීමක් මේ විදිහට කටයුතු කරනකොට සිදුවන්නේ. දැන් කතා මේ කෙනෙක් අපට අපට ඇහෙන සද්දයක් දෙස බලලා සද්දයක් ඇහෙන විට ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කළා නම් ඒ සද්දේ කවරක්වත් කමන්නේ. ඒ සද්දේ කෙරේ ඇලීමක් ඇතිවන්නේත් නැහැ. සද්දේ කෙරේ ගැටීමක් ඇතිවන්නේත් නැහැ. දැන් ගිය භාවනා පන්තියේ සමහර අය අපිට කිව්වා අපි සතියක් ඉන්නට ආවේ නමුත් මේ මිනිස්සු කතා කරන අපි ගෙවල් වලට යනවා කියලා. මොකද ඒ ඇහෙන ශබ්දේ භාවනා අරමුණක් කරගත්තේ නැති නිසා. මේ පින්වත් අය හැබැයි කතා කරන්න තිබා මේ කිව්වට. මේ කතා කිරීම භාවනාවට පරිපෝදයක් නෙවෙයි. මම කතා කරලාට කමන්නේ නැහැ කියලා කතා කරන්න එපා. කුටි වලට ගියාට පස්සෙත් කිසියෙක් කතා කරන්න එපා වෙනදා වගේම. සමාධි පාඩේ භාවනා කරගෙන කරගෙන යන්න ඕනේ. කිසිම ඇලීමක් ගැටීමක් ඇති නොවන ආකාරයෙන් කටයුතු කරන්නටත් ඕනේ. බුදුරජාණන් වහන්සේ සතරපටිපට්ඨානයේ සෑම භාවනා කොටසක් අවසානයේදී ප්‍රකාශ කළේ විනීය ලෝකයේ අවිද්‍යා දෝමනස්ස. ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකයේ අවිද්‍යා දෝමනස්ස. මේ පංචස්කන්ධයේ කෙරෙහි පවත්නා වූ ඇලීම සහ ගැටීම නැති කරමින් නැති කරමින් කටයුතු කරන්නට ඕන. පහ කරමින්. විනීය කියන්නේ අයත් ඈත් කරනවා. අවිද්‍යා ඇලීම දෝමනස්සන් ගැටීම. එම නිසා දැන් සද්දේ කෙරේ ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. රූප කෙරේ ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. යතකන නාසය දිව ශරීරය මනස කියන සෑම ඉන්ද්‍රියන් තුළින් ඇතිවෙන සෑම අරුණකන සතිය පිහිටෝ පිහිටුවා කටයුතු කරනවා. නින්දට ගියා ඥානෙත්ම භාවනාවෙන්ම කටයුතු කළ යුතුමයි. එක විනාඩියක්වත් අපතේ යවන්න දෙපා. නින්දට ගිහිල්ලා ඇඳේ ඇලවෙනවනේ ඇඳේ හෝ පැදුරක හෝ කවර එකක හෝ නිදා ගන්න විට නිදා ගන්න හිතෙනවා නිදා ගන්නවා නිදා ගන්නවා කියලා නිදා ගන්නවා. ඊට පස්ව නිදන කය දෙස සීදී පිහිටවලා නිදනවා නිදනවා නිදනවා නිදනවා. එහෙම බලලා ශරීරේ හැපෙනවනේ මේ පොළවේ හරි කොච්චේ හරි පැදුනේ හරි ඒ හැපෙන කොටස් පහක් හයක් අරගෙන නිදනවා හැපෙනවා නිදනවා හැපෙනවා නිදනවා හැපෙනවා ඒකම සිහිපත් කර කර ඉන්න නිින්ද යනවා නිදන ශරීරයේ දෙස බලනවා නිදිනවා කියලා හැපෙන ශරීරයේ දෙස බලනවා කොච්චේ ඔළුව හැපිලා තියෙන දෙස ඊට පස්සේ ආයෙත් නිදන් ශරීරයේ දෙස බලනවා ඊට පස්සේ හැපෙනවායි කියලා ඔය උර හිස් වර්ගය බලනවා. මේ විදිහට ශරීරයේ කොටස් හයක් හතක් හැපෙන තැන් බලනවා. නිදනවා, හැපෙනවා, නිදනවා, හැපෙනවා. නිින්ද යන තෙක්ම මේ විදිහට කටයුතු කරනවා. අවදි වූ අවස්ථාවේ පටන් ඒ විදිහටම සතියෙන් යුතුවම කටයුතු කරන්නට ඕන. එහෙම කටයුතු කළොත් පමණයි මේ භාවනාවෙන් නිවන් අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ පහසුයි. නැති කෙනෙකුට අපහසුයි. එම නිසා මේ වසරේ හෝ අඩුම වශයෙන් නිවනින් සැනසෙන්නට අපේක්ෂාවක් තියෙනවා නම් එකම විනාඩියක්වත් අපතේ යවන්නේ නැතුව සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන ආකාරයෙන් මේ ඒකායන මාර්ගයේ මේ අය ගමන් කරන්න ඕන. එසේ සතියෙන් නැවත නැවත කටයුතු කරනකොට ජීවයේ තියෙන අනිත්‍යතාවයේ අනාත්මතාවයේ වැටහෙමි. පංචස්කන්ධයේම ඇතිවීම නැතිවීම අවබෝධයේ විශේෂයෙන්ම රූපස්කන්ධයේ ඇතිවීම නැතිවීම අර කායානුපස්සනා භාවනාවට නිරත වී වාඩි වී භාවනා කරන විට පහසෙන් ඇති කර ගන්නට පුළුවන්. නාමස්කන්ධයේ ඒ කියන්නේ පංචස්කන්ධයේ ඉතිරි ස්කන්ධ හතරේම ඇතිවීම නැතිවීම කවර අවස්ථාවකදී හෝ පාසෙන් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. එම නිසා එලෙස සතියෙන්ම කටයුතු කළ යුතුමයි. මේ දවස් තුන ඇතුළත කිසිම කෙනෙක් සතියකින් තොරව කටයුතු කරන්නේ නැතුව කිසිවෙක් කිසිවෙක් සමග කතා බහ කරන්නේ නැතුව උ කාලයෙන් උපරිම ප්‍රයෝජනෙ ගනිමින් නින්දට යන මොහොත දක්වාම භාවනාවෙහිම නිරත වන්න. එසේ නිරත වූවොත් කවදාවත් වරදින්නේ නැහැ. එසේ නොකළොත් නිවනින් ඈත් වෙනවා. ඒකයි කෙටි අදහස. එම නිසා මේ පින්වත් අය මේ සතිය දිනු වෙන විදියට වැඩ කටයුතු කරන්න ඕන. එහෙම සතිය දිනු කරනකොට මේවා තියෙන අනිත්‍යතාවය අපට පහසියෙන්ම අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. අනිත්‍ය තුලින් අනාත්මය දකින්නටත් පුළුවන්, ඒ තුලින් නිරෝධය දකින්නටත් පුළුවන්. දැන් උදාහරණයක් මම කියන්නම්. දැන් මෙතන මම සද්දයක් කරනවා. මේ අය ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරන මෙනෙහි කර කර ඉන්නකොට සද්දේ නැති වෙනකොටම ඇහෙන ඒ ඇහෙනවා ඇහෙනවා කියප සිතිවිලි ඇසුණු ශබ්ද ඔක්කොම නැති වෙන ආකාරය ළඟින් මම දැන් අත් දෙකෙන් ශබ්ද කරන ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරනවා. අර ශබ්ද ඔක්කොම ඉවරයි. ශබ්ද දැනගත්ත සිතිවිලිත් ඔක්කොම ඉවරයි. ඔක්කොම අනිත්‍යයට ගියා. ඔක්කොම නිරුද්ධ වුණා. මේ සත්‍යය අනිත්‍යයි, චක්කසෝත විඥානය අනිත්‍යයි කියන දර්ශනය කියන හැඟීමක් නෙවෙයි මේ. ඔක්කොම අනිත්‍යද කියලා. මේ සද්දයක් පොඩි සද්දයක්. ඒ සද්දේ ඒ සංඥාවලුත් ඔක්කොම අනිත්‍යට ගියා. කපුටෙක් හඳන සද්දයක් ඇතිවෙන්නවත් නිවන් යන්නට. පිළිල මේ පැත්තකින් වතුන වතුර වැටෙන සද්දය ඇති කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න. බල්ලෙක් බොන සද්දයක් ඇති නිවන් අවබෝධ කරගන්න. එතකොට මේ සද්දේ අනිත්‍යය යන බව, සද්දේ නිසා ඇතිවෙන සිත අනිත්‍යය යන බව ඒ තුලින් ඇති වෙන වේදනා නිත්‍යයට යන බව ඒක නිසා ඇති වෙන සංඥා සංඛාර කියනවා ඒවා නිත්‍යයට යන බව පැහැදිලිව අත්දකින්න පුළුවන්. ඔය වගේ තමයි නාසයට ශරීරයේ දිවට ඕනම ඉන්ද්‍රියකට ලැබෙන අරමුණ. මේවා Tamanට ඕන විදිහට ඇති කරගන්නට පුළුවන් ධර්ම නෙවෙයි හේතුන්ට අනුව ඇති වෙන ධර්ම. මේ සත්‍ය අහන්න නැතුව ඉන්න උත්සාහ කරන්න. එහෙම නැත්නම් කනේ සද්දය ඇහුණට පසුව ලැබුණාට පසුව සෝත විඥානය ඇති වෙනවද නැති වෙනවද කියලා බලන්න. දැන් අදිස්ත්‍යන කන් මට මේ සද්දය ඇහෙන්න තියපා. මම සද්දයක්. ඩබේ අදිෂ්ඨාන. මට සද්දය ඇහෙන්නට එපා මං සද්දය අහන්නට කැමති නැහැ. මට සෝත විඥානය ඇති වෙනවට කැමති නැහැ. මං කැමති නැහැ. ඒක නිසා මට සෝත විඥානය ඇතිවන්නට එපා. පුළුවන් නම් අන්න අදිෂ්ඨාන කරගන්න. කාටවත් පුළුවන් වුණාද සෝත විඥානය ඇති නොකරගෙන ඉන්න? මේවා කාටවත් ඇති නොකරගෙන ඉන්නවා නම් ධ්‍යාන සිතකින් සමාධියකින් සිත ඈත් කරගෙන ඉන්න ඕන කෙනෙක් වෙනවා. හ්ම්. හතරෙන් ධ්‍යානෙන් එහා තත්ත්වයක නම් පුළුවන්. එයින් එහා කෙනෙකුට නම් සමන්ත ඕනෑ විදියට නෙවෙයි මේ සෝත විඥානය පහළවන්නේ. කනේ සද්දේ ගැටුණා ගැටුණාට පසුව සෝත විඥානය ඉබේ ඇති වුණා ඉබේම නැති වුණා. හේතුන්ට යනුව ඇති වුණා හේතුන් නැති වෙනකොට නැති වෙනවා. සද්දේ එල්ලී එල්ලී හිත පැවතුණා සද්දේ නිරුද්ධ වෙනකොට ඒ සිත නිරුද්ධ වුණා. එහෙමනම් ඒව ආත්ම දන්නද? Tamanට ඕනේ විදිහට හසුරන්න පුළුවන් දන්නද? අනාත්ම දන්න. මේ අනිත්‍ය භාවය අනාත්ම භාවය අවබෝධ කරගන්නට මෙලෙස සතියෙන් යුතුව කටයුතු කළොත් කෙනෙකුට පහසුවෙන්ම පුළුවන් වෙනවා. ඇහැට පේන රූප, නාසයට දැනෙන ගඳ සුවඳ, ශරීරයට දැනෙන වේදනා, නොඑක ආකාර දේවල් පිළිබඳ මෙලසින් සතියෙන් කටයුතු කළොත් එහෙම ඇත්ත වශයෙන්ම අපට පුළුවන් අනිත්‍යතාවයෙන් අනාත්මය අවබෝධ කර ගැනීමට. අනිත්‍ය තුළින්මයි අනාත්මය දකින්නේ. මේ ශබ්දේ අහන්නේ මම නම් මගේ මේ විඥානයේ සෝත විඥානයේ මම නම් සෝත විඥානයේ නිරුද්ධ වෙනකොටම මමයක් නිරුද්ධ වෙනවා. මේ සෝත විඥානයේ මම නම් මෙලෙසින් ඇති ඇති වීගේ සෝත විඥානය නිරුද්ධ වෙනකොට ඒ මගේ බවත් නිරුද්ධ වෙනවා මම බවත් නිරුද්ධ වෙනවා. ගහන විඥාන මම නම් ඒ අන්තිමේ ආසාව ආස්තෙන් ලැබෙන යම් පිළිසිතුවිලි මම නම් වේදනා මම නම් ඒ සියලුම ධර්ම නැති වී යනකොට මම භාවයත් නැති වී යනවා. මෙලෙස මේ නාමස්කන්ධයේ අනිත්‍යතාවයෙන් අනාත්මය දැකලා ඒ Nirodhe දකින්නට සතිය ඊටාත්ම අවශ්‍ය වෙනවා. පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීමට මේ ප්‍රබලව උපකාර වෙනවා. කායાનපස්සනාවේ නැවත නැවත සිත පිළිපවාගෙන වාසය කරනකොට ආනාපානිය හෝ පිම්බීම් හැකලින් හෝ ධාතු මනස්කාර හෝ නැත්තම් පිළිකුල් භාවනාව එහෙමත් නැත්තම් මරණයෙන් පසු ශරීරයේ වෙනදී. මෙනෙහි කරගෙන කරගෙන යන විට මේ කය නිරන්තරයෙන්ම වෙනස් වී වෙනස් වී අනිත්‍ය යන ආකාරය පැහැදිලිව අවබෝධ කර ගන්න පුළුවන් වෙනවා. මේ පින්වත් අය මේ දවස් තුන පුරාම පුළුවන් තරම් සතියෙන් යුතුව එකම විනාඩියක්වත් අපතේ යවන්නේ නැතුව අන් අයගේ භවනාවට පරිබෝධ වෙන විදිහට හැසිරෙන්නේ නැතුව උපරිම ප්‍රයෝජනයේ කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගනිමින් භවනාවේ නිරතවන්න එසේ නිරත වෙන වීමෙන් මේ අයට ඉතා ඉක්මනින්ම නිවනින් සැනසීමට වාසනාව ශක්තිය උදා වෙනවා ඇති. පෞද්ගලික වශයෙන් භවනා උපදෙස් ගැනීම 9 10යි 11යි අතර මතක තබා ගන්න. උදේ 10යි 11යි සවස 1යි 2යි අතර. ওই පැය දෙක ඇතුළේ පෞද්ගලික උපදෙස් දෙනවා. නැවත අපි දැන් දේශනාවක් පවත්වන්නේ මේ පන්ති අවසන් වුණාට පසු. දේශනා අහන්නට නෙවෙයි පැමිණියේ භාවනා කරන්නට මේ කාලය තුලදී හොඳින් භාවනා කරලා නිවනින් සැනසෙන්න දැන් කවුරුත් පූර්ව කෘත්‍ය කිරීමට වාඩි වෙනවා. අපි තෙරුවන් වන්දනා කරන්නේ දු දේශනයයි. එහෙනම් තෙරුවන් සමා කරගමු. බුදුරජාණන් වහන්සේ ජීවමාන මේ වැඩ සිටිනවා ඒ ජීවමාන සම්මා සම්බුද්ධ රත්නයේද අප නමස්කාර කරනවා කියන අදහස පිළිපදින භාග්‍යවත් වූ අග්‍රවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම নমස්කාර කරමි මම নমස්කාර කරමි මම নমස්කාර කරමි මාගේ নমස්කාරය වේවා අප කියනකොට සිතින් ඒවා කියන්නේ. මාගේ කාය සිත වචනේ යන තුන්දරින් අතීත සංසාරයේ පටන් මේ මොහොත දක්වා යම් කිසි දැන හෝ නැදන වරදක් සිදු වුණා නම් ඒ සියලුම වැරදි වලට සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගෙන් මම සමාව අයදිමි සමාව අයදිමි සමාව අයදිමි මා කෙරෙහි අනුකම්පාවෙන් මට සමාවනසේක්වා සියලුම පසේ බුදුරජාණන් වහන්සේලාට මාගේ කායසිත වචන යන තුන්දරින් අතීත සංසාරයේ පටන් මේ මොහොත දක්වා යම් වරදක් සිදුවේ නම් ඒ සියලුම වැරදි වලට මම සමාව අයදිමි සමාව අයදිමි සමාව අයදිමි මට සමාව වෙනසේක්වා ශ්‍රී සද්ධර්ම රත්නයේද මා මේ කායසිත වචන යන කුන්දරින් අපේ සංසාරයේ පටන් මේ මොහොතක් පාසුදෝ සීලු කමා වැඩි වලට මම සමාව අයදිමි සමාව අයදිමි සමාව අයදිමි මට සමාවන සික්වා අෂ්ටාර්ය කුද්දල සංඝ රත්නයේද මා දැනුවත් හෝ නැදනවත් යම් වරදක් සිදෙන්නම් ඒ සියලුම වැරදි වලට අෂ්ටාර්ය කුද්දල සංඝ රත්නයේද මම සමාව අයදිමි මට සමාවන සික්වා නිවන් දුක පවරකට හෝ මාගේ කායසිත වචනයෙන් යන තුන්දරෙන් බරදක් සිදුවෙන්නේ නම් ධ්‍යානලාභී කවරකට හෝ මාගේ කායසිත වචනයෙන් යන තුන්දරෙන් බරදක් සිදුවෙන්නේ නම් ඒ සියලුම දෙනාගෙන් මම සමාව අයදෙමි මට සමාවන සීක්වා හොඳයි බුදුගුණ භාවනාව නවාරහදී බුදුගුණ එක එකක් සීපත් කරන්න අපි කියනකොට සිතින් යවසන්න ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මෙසේද අරහත් නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ විඤ්ඤාචරණ සම්පන්නං ගනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සුභසනං වනසේක සාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ලෝක විදුනන් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අනුසරෝ කුලේස ධම්ම සාරතේ නන්දනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සත්තා දීර්ඝ මනසානං වනසේක ස්වාමී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ බුද්ධනම් වනසේක ස්වාමී භාග්‍යවතුන් වහන්සේ භගවා ප්‍රතිඵල අද අදම ලබා ගැනීමට මට හැකියාව අන් වේවා දැන් අසුබ භාවනාව කරන්න සමාගයේ ශරීරයේ ඒ අසුබ කොටස් ඇති ආකාරයෙන් දකින්න මෙන්න ශරීරයේ කිස්නම් වූ කුණප කුටසක් ඇත එන ශරීරේ දුම්නම් වූ කුණප කුටසක් ඇත මෙම ශරීරේ නියනම් වූ කුණක කොටසක් නැත මෙම ශරීරෙහි දත්නම් වූ කුණක කොටසක් නැත මෙම ශරීරෙහි සමනං ඕපනක කොටසක් ඇත මෙන්න ශරීරේ වමනය නම් ඕපනක කොටසක් ඇත මෙන්න ශරීරේ අසෝචිනං උකුණත කොටසක් ඇත මෙම ශරීරේ මෝත්‍රානං උකුණත කොටසක් ඇත මෙම ශරීරේ සිතනං චම නම්මෝ දී නම්මෝ දහාදිය නම්මෝ එල නම්මෝ සුතු නම්මෝ උනප කොටස් නැත මෙම ශරීරය දින කීපයක් සෝදා කවින්ත නොකලේනං මින් බලන්නා වූ පිට වෙන්නා වූ අසෝචි මුත්තා කෙලසතු දහාදිය ආදිය නිසා මෙම ශරීරය ඇල්ලීමට පවා අම්පිය වූ අතිශයින් කුණප ගොඩක් බවද පන්වන්නේ සවීනය පිළිකුල්ය පිළිකුල්ය පිළිකුල්ය දැන් මරණානුස්සති භාවනාවයි. තමා දැන් මරණයට පස්සේ තමාගේ මලමිනිය තමා ඉදිරියෙන් ඇති ආකාරය දකින්න. අපේ මතක් දෙක චිත්ත කරට බා අපේ දෙක චිත්ත කරන උඩ අතන පැත්තට මුහුණ දාගෙන මලමිණිය දැන් දිශා අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුඤ්ඤ විදන්ති සම්නෝප සමෝසුඛෝ ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි දසත ඉදුණු කුලයක් බිම පතිත වන්නාසේ උපන්නා වූ ජීවිතය මරණයෙන් පතිත වන්නේය ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය සංයතයි මරණය නියතයි ජීවිතය අන්‍යතයි මරණය නියතයි බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ ජීවිතද මරණයෙන් කෙලවර විය මේ වේදයි කිව නොහැකිය අවර අවස්ථාවකදී හෝ කවර තැනකදී හෝ මේ ජීවිතය මරණයෙන් නැති යන්නේය ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මාගේ මරණය සිදුවන අවස්ථාවේදී මා සතු සියලු දේ කළ නෑදෑ හිත මිතුරන් ආදී සියලු අය එසේම මේ මම යයි මගේ යයි කියාගත් සං චත්කන්ද ලෝකය මට අතහැර දැමීමට සිදුවන්නේ මට වෙනත් විකල්පයක් නොමැත සියල්ලම මරණයෙන් අතහැර දැමීමට සිදුවන්නේමය ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි දැන් මෛත්‍රී භාවනාවේ නිස්සවන්න නාගේ කය සිත වචනය යන තුන්දරින් කවර කුට හෝ මාගෙන් වරදම් සිදි විනිනම් ඒ සියලුම වැරදි වලට මම සමාව අයදිමි මට පවරපු හෝ යම් වරදක් කදේනම් ඒ සෑම දිනාටම මම සමාව දෙමි තරහ වුණාට පස්සේ පිටට තරහ කායට දුකක් දැනෙන්නේ තරහ නිවි සිටියාට පස්සේ ඒ කායට හා සිතට දැනෙන දුක නැති වෙනවා එම නිසා තරහ නොවීමෙන් සුවයක් ලැබෙනවා. මම තරහ නොවේමි සුවපත් වෙමි. මම තරහ නොවේමි සුවපත් වෙමි. මම තරහ නොවේමි සුවපත් වෙමි. අවදකු කවර වරදක් මට සිදු කළම් මට දැන්නත් ගැසුවන් මාව කැපුවන් මා මරණයටපත් කළම් මේ භාවනා කරන මේ කාලය තුලදී කිසිසේත්ම මම සදාකා නොවේමි වරදක් නොකෙරමි ඒ කිසුවකු කෙරෙහිත් මම සදාහා නොවේමි ඒ කිසිවෙකුටත් මම වරදක් නොකෙරමි මම තරහා නොවේමි සුවපත් වෙමි මනසලහන වෙමි සුපම්මිමි මනසලහන වෙමි සුපම්මිමි මාසේන මාගේ හිතවත් ප්‍රිය සියලු සංදයෝද සලහන වෙත්වා සුපම්මිත්වා අරහත්නු විත්වා සුවපත් වෙත්වා අරහත්නු විත්වා සුවපත් වෙත්වා මාසේම නාගේ මැද හත් සියලු සන්තයෝද සදාහන විත්වා සුවපත් විත්වා තරහන විත්වා සුවපත් විත්වා තරහන විත්වා සුවපත් විත්වා මාසේන මාගේ වෛරී සංගයෝද සලහන වෙත්වා සුවපත් වෙත්වා සලහන වෙත්වා සුවපත් වෙත්වා සලහන වෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා හේතුවක් උඩට යනවා වගේ සිත උඩට උඩට කුඩා වෙවි කුඩා වෙවි යන ආකාරයෙන් සුවපත් වේවා කියන අදහස පදවන්න දැන් දුක්ඛිය දුම සබ්බයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ඉස්සෝපත්ත්වා කියන අදහස මුළු ලෝකයේම රැසී යන ආකාරයෙන් යමක් බඳුනකින් වසන්නාසේ මුළු ලෝම වැසී යන ආකාරයෙන් ඒ අදහසින් වසන්. යදෝම සප්තයෝ සුපත් වෙත්වා සුපත් වෙත්වා සුපත් වෙත්වා සුවපත් වේවා යන අදහස හේතුව ඒ ඉහළ තීරයට පුඩාගෙන ගොස් අන්තිම මුදුනටපත් වුණාට පසු සත්‍ය කියන සංඥාව අයින් කර සුවපත් වේවා කියන සත්‍යාම ගමනක් ඇති කරගන්න. සියලුම සත්ත්වයෝ